ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ પરම්පරා කතාව මහා වංශය ප්‍රථම භාගය සරල සිංහල අනුවාදය පූජ්‍ය කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේ ධම්මෝහි වාසෙට්ට සෙට්ඨෝ ජනේ තස්මින් දිත්තේ තේව ධම්මේ අபிසම්පරායේච වාසෙට්ටේනි මෙලෙහි පරලොවෙහි ජනයාතර ධර්මයේම ශ්‍රේෂ්ඨ වේ. අග්ගඤ්ඤ සූත්‍රය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ශ්‍රී ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් ආරක්ෂා කිරීම පිණිස යම් හේකින් අනාගතයේහි පින්වත් රජෙක් පහළ වේ නම් ඒ රජ උදෙසා මේ සාදරයෙන් පිරිනැමේ. ප්‍රස්තාවනාව මහා වංශයේ යන නම ඇසූ පමණින් බොහෝ දෙනෙක් හිතාගෙන සිටින්නේ එකල සිට ශ්‍රී ලාංකික භික්ෂූන් විසින් ඊතා පක්ෂපාතීව මනහ කල්පිත අදහස් පුරවා ලියන ලද ව්‍යාජ ඉතිහාස කතාවක් බවයි. ඒට හේතුව ඔවුන්ට මහා වංශය කියවන්නට අවස්ථාවක් නොලැබීමයි. නමුත් මහා වංශයේ යනු සෑම සිංහලයෙකු විසින්ම සෑම බෞද්ධයෙකු විසින්මත් අනිවාර්යයෙන්ම කියවිය යුතු ඊටාම වටිනා ග්‍රන්ථයකි. ඇත්තෙන්ම මහා වංශයේ කෙරෙහි තිබුණු ගෞරවය සිංහලයාගෙන් නැතිකොට තිබෙන්නේ විදේශ ආධිපත්‍යයේ ප්‍රතිඵලයක් ලෙසය. නමුත් හොඳ සිහි බුද්ධියකින් කියවන විට මහා වංශයේ වටිනාකම මිලකල නොහැකි බව තේරුම් යනු ඇත. මහා වංශයේ ඉගෙනීමේදී එදා දඹදිව තිබූ පරිසරයේද තේරුම්ගෙන තිබීම ඊටාම වැදගත්ය. අප භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ දඹදිව මහජනයා ප්‍රධාන වරණ හේවත් වංශ සතරකට බෙදී සිටියා. එනම් ශාක්‍රීය වංශය, බ්‍රාහ්මණ වංශය, වෛශ්‍ය වංශය සහ ශුද්‍ර වංශය වශයෙන් මේ සතර වංශිකයන්ගෙන් දඹදිව භූමියේ ආධිපත්‍ය හිමිව තිබුණේ ශාක්‍රීය වංශිකයන්ටයි රාජ වංශිකයන් ලෙස ඔවුන්ව හඳුන්වනවා රජබවට පත් වුණේ ඒ ශාක්‍රීය වංශිකයන්ය නමුත් ඒ ශාක්‍රීය වංශික රජ පරපුරටත් අවශේෂ සමාජයටත් අනුශාසනා කරමින් මහත් බලපෑමක් කළ තවත් වංශයක් තිබුණා. ඒ බ්‍රාහ්මණ වංශයයි. ශාත්‍රීය වංශයත් බ්‍රාහ්මණ වංශයත් තම තමන්ගේ වංශ પરම්පරාව වෙනත් බාල වංශයකට මිශ්‍ර නොකොට පවත්වා ගන්නට මහත්සේ කැප වී තිබේ. ඊටමත් කල්පනාකාරී වී තිබේ. ඒට ප්‍රධාන හේතු දෙකක් තිබුණා. එකක් නම් ඔවුන් සමාජ ආධිපත්‍යයේ කොටස්කරුවන් වීමයි. අනික ඒ සමාජ ආධිපත්‍යයට විශේෂ සුදුසුකම් වන තම වංශය කැළල් නොවි පවිත්‍රව තබා ගැනීමයි. ඒ කාලයේ දඹදිව රජ කළ සෑම කෙනෙක්ම අයිති වූයේ ශාක්‍රීය වංශයටයි. නමුත් ශක්තිය කුමාරවරුන්ට ඉගැන්වූ ආචාර්යවරු වනාහි බ්‍රාහ්මණයෝය. රාජ්‍යාභිෂේකයේදී පෙරමුණගෙන කටයුතු කළේත් බ්‍රාහ්මණයෝය. රජුන්ට අනුශාසනා කළ පුරෝහිතයන් වූයේත් බ්‍රාහ්මණයෝය. තුන්වෙනි වංශය වූ වෛශ්‍ය කුලයට අයත් උදවිය නොයෙක් වෙලහෙළඳාම් කිරීම ආදියෙන් මහා ධනවතුන්ව සිටුවරුන් සිටියත් ඔවුන්ට තිබුණේ ඊට පහළ තැනක. ශුද්‍ර වංශිකයන් යනුවෙන් සඳහන් වූයේ පාරාතු ගෑම්, දරපැලීම්, වැසිකිලි පිරිසිදු කිරීම ආදී කටයුත්තේ සිට දාස භාවයට අයිති ඕනෑම කටයුත්තක් කළ හැකි පිරිසයි. ශාක්‍රීය වංශිකයෝත් බ්‍රාහ්මණ වංශිකයෝත් තමන්ගේ වංශ ගැන මහත් අභිමානයෙන් කතා කොට තිබේ. වෙනත් වංශයක් සමග ආවාහ විවාහ ආදී නොකර ගැනීමට ඔහු මහස්සේ සැලකිලිමත් වී තිබේ. තමන්ගේ වංශයේ පවිත්‍රභාවය ගැන අභිමානයෙන් කතා කරද්දී විවාද රහිතව සියලු දෙනාම එයට හිසනවා තිබේ. දීඝනිකායෙහි සෝනදණ්ඩ සූත්‍රයේ සඳහන් මෙම සිද්ධිය දෙස බලන්න. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ මහ සංඝ පිරිසක් සමග අංග රටේ චාරිකාවේ වඩිද්දී චම්පා නුවරට වැඩම කළා. ඒ කාලයේ චම්පා නගරයේ සෝන දණ්ඩ නමින් මහ සම්භාවනීය බ්‍රාහ්මණයෙක් වාසය කළා. ඔහුට බිම්බිසාර රජුරුවන්ගෙන් තෑග්ගක් වශයෙන් විශාල නිදංගමක් ලැබී තිබුණා. එයින්ලත් ආදායමෙන් ඔහු මහා ධනවතෙක්ව සිටියා. එහිදී බුදුරජාණන් වහන්සේව බැහැදක බණ ඇසීමේ ආශාවෙන් බ්‍රාහ්මණ වංශිකයන් ඇතුළු සියලු දෙනාම පාහේ චම්පා නගරයේ ගරගරා පොකුණුතර දෙසට ගමන් කරමින් සිටියා. ශෝනදණ්ඩ බ්‍රාහ්මණයාටත් භාග්‍යතුන් වහන්සේව බැහැදකින්ට කැමැත්තක් ඇති වුණා. ඒ වෙද්දී වෙනත් ඈත පළාතකින් 500ක් බ්‍රාහ්මණවරු කිසිම කටයුත්තකට චම්පා නගරයට ඇවිත් සිටියා. ඔවුන්ට ශෝනදණ්ඩ බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේව බැහැදකින්ට සූදානම් වන බව ආරංචි වුණා. ඔවුන් වහාම සෝනදණ්ඩ බ්‍රාහ්මණයා සොයාගෙන ගියා. ගිහින් සෝනදන් බ්‍රාහ්මණයා වැනි කෙනෙක් සංචාරක ශ්‍රමණයෙකු බැහැදකින්ට යෑම කිසිසේත් නුසුදුසු බව නොඑක් ආකාරයෙන් කියා සිටියා. එයින් පළවෙනිවෙනි එක මෙයයි. බව සෝනදණ්ඩයෝ මව් පාර්ශවේනොත් පිය පාර්ශවේනොත් යන මේ දෙපාර්ශවයෙන්ම ඊතා පිරිසිදු උපතක් ලැබූ කෙනෙක් නොවේ. ඔබගේ මව්පිය දෙදෙනා උපන් මව්කුස මේමුතු පරම්පරා සතක් වෙනකල්ම ඊටමත් පිරිසිදු නොවේ. ලෝකයේ කවුරුවත් ඔබේ වංශයේ කිලිටුයි කියා බැහැර කරලා නැහැ. මේ මේ වංශයන්ගෙන් තුපගේ වංශය අපවිත්‍රයි කියා නිඳ ලබලත් නැහැ. ඉහිත උපුටාගත් ප්‍රකාශය ලෙස හොඳින් බලන්න. එතකොට බ්‍රාහ්මණවරු තමන්ගේ මව් පාර්ශවයේ පිය පාර්ශවයේ පවිත්‍රභාවය ගැන තොරතුරු પરම්පරා සතක්ම ආපස්සට යනතුරු නම් ගොත් වශයෙන් ප්‍රසිද්ධියේ ඉහළින් කතා කොට තිබෙනවා. එසේ නොවුනා නම් මේ ආගන්තුක බ්‍රාහ්මණවරු සෝන දණ්ඩගේ සත්මුතු પરම්පරාව ගැන දන්නේ කොහොමද? ඒ බ්‍රාහ්මණයන්ගේ කියමනට සෝන දණ්ඩ බ්‍රාහ්මණයා පිළිතුරු දුන්නේ මෙහෙමයි. බවත්නි. එහෙනම් මම කියන දේත් අහගෙන ඉන්න ඕනේ. එතකොට තමුන්නාන්සේලාට වැටහෙවි බවත් ගෞතමයන් වහන්සේව බැහැදැකීමට අපිමයි යන්ට සුදුසු කියලා. බවත් ගෞතමයන් වහන්සේ වැනි කෙනෙක් අපිව දකින්ට වඩින එක නුසුදුසුයි කියලා. බවත්නි ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ මව් පාර්ශවයනොත් පිය පාර්ශවේනොත් යන දෙපාර්ශ්වයෙන්ම ඊතා පිරිසිදු පතක් ලැබූ කෙනෙක්. උන් වහන්සේගේ මව්පිය දෙදෙනාගේ මව් කුසක් මීමුතු පරම්පරා හතක් යන කල්ම ඊතාමත් පිරිසිදුයි. ලොව කිසි කෙනෙක් ශාක්‍ය වංශයේ කිලුටුයි කියලා බැහැර කරලා නැහැ. මේ මේ වංශයන්ගෙන් තුපගේ ශාක්‍ය වංශ අපිරිසිදුයි කියලා නින්දා ලබලත් නැහැ. මෙම ප්‍රකාශය කරන සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ඒ කටටාපලියට කියන කතාවක් නොවේ. ඔහුද මහා සම්භාවනීය බ්‍රාහ්මණයෙක්. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ චම්පානුවරට වැඩිය බව ඔහුට ආරංචි වුණහම ඔහු මුලින්ම සොයා තිබෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ රාක්‍ය රාජවංශයේ සත්මුතු පරම්පරාව ගැනයි. එසේ නැතිව ආවට ගියාට වෙනත් වංශයක පිරිසිදු ගම වුන් මේ අයුරින් කතා කරයිද මේන් පැහැදිලිව පෙනෙන්නේ එකල රජපෞල් වලත් මේ પરම්පරා කතාව ඊටා පිරිසිදුව පවත්වාගෙන වෙත් තියෙන බවයි. ඒ ඔවුන්ගේ සමාජ තත්වයේ පිණිස ඇති ප්‍රධානම සහ එකම සුදුසුකම නිසායි. තමාගේ වංශ પરම්පරාවේ ආරම්භක පුරුෂයා කවුද යන කතාවත් ශාක්‍රීය බ්‍රාහ්මණ කවුරුත් අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුත්තකි. ඒ ගැන හොඳම උදාහරණයක් දීඝනිකායේ අම්බට සූත්‍රයේ සඳහන් වෙනවා. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංඝ පිරිසත් සමග චාරිකාවේ වඩිද්දී කොසල් දනව්වේ චානංගල නැමැති බ්‍රාහ්මණ ගමටත් වැඩම කළා. ඒ කාලයේ අසල වූ උක්කට්ටා නගරයේ පොක්කර සාති නමින් සම්භාවනීය බ්‍රාහ්මණෙක් වාසය කළා. ඔහු වාසය කළේ උත්කට්ටා නගරය නින්දගමක් වශයෙන් ඔහුට තෑගි ලැබුණේ කොසල් රජුරුවන්ගෙනි. ඒ පොක්කරසාති බ්‍රාහ්මණයා බ්‍රාහ්මණ වංශික දරුවන්ට උගන්වනවා. ඔවුන් අතර දහසය හැවිරි ඉතාම දක්ෂ ශික්ෂයෙක් අම්බට්ට නමෙන් සිටියා. ඔහු අමතා පොක්කරසාති බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා. පුත්‍රය ලැබෙන ආරංචිය අනුව ශ්‍රමණ ගෞතමයන් ශාක්‍ය රජපුරපුරෙන් නික්මී පැවිදි වූ කෙනෙක්ලු. ඒ ශ්‍රමණ ගෞතමයෝ බුද්ධත්වය ලබා ඇති බව මේ හැමතැනම කතා වෙනවා. ඔබ ගිහින් උන්වහන්සේ සැබෑවටම බුද්ධත්වය ලැබූ කෙනෙක්ද නැද්ද කියා බලාගෙන එන්න. ඒ කාලයේ බ්‍රාහ්මණයන් හැමෝම මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය නමින් වෙනම විශේෂකුත් ඉගෙන ගන්නවා. ඒ අනුවයි බුද්ධ කියා තමන්ව හඳුන්වන ශ්‍රමණ ගෞතමයන් ගැන සොයා බලන්ට කියා කිව්වේ. අම්බට්ට මානවකයා දැඩි බ්‍රාහ්මණවාදී. ඔහු අපගේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහින් තුන් වතාවක්ම ශ්‍රමණ බවට ගරිහා කළා. ශාක්‍ය වංශයටත් ගරිහා කළා. ඒ අවස්ථාවේ ඔහුගේ බ්‍රාහ්මණ වංශයේ අයත් වන කන්හායන ගෝත්‍රයේහි යටගියාව මතු කරලා ඒ ගෝත්‍රය ශාක්‍ය රජපෞලේ දාසියුගේ කුසින් උපන් කන්හනම් දරුවෙකුගෙන් පැවතෙන බවට තොරතුරු භාග්‍යතුන් වහන්සේ විසින් හෙළිදරව් කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අම්බට්ට මානවකයාගෙන් මෙසේ අසවදාලා. අම්බට්ටය ඔබ වයෝවෘද්ධ මහලු වූ ආචාර්ය ප්‍රාචාර්ය බ්‍රාහ්මණයන්ගෙන් තමන්ගේ කන්හායන ගෝත්‍රය ආරම්භ වුණේ කොතනින් කියලාද අසා තිබෙන්නේ. ඒ කන්හායන ගෝත්‍රය ආරම්භ කළ මුල්ම පුරුෂයා කවුද? එතනදී අම්බට්ට මානවකයාට තමන්ගේ ගෝත්‍රය කන්හ නැමැති සුසීවරයාගෙන් ආරම්භ වූ බවට පිළිගන්ට සිද්ධ වුණා. ඒ අම්බට සූත්‍රයේ සඳහන් පරිදි අපගේ භාග්‍යතුන් වහන්සේ අම්බට තරුණයාට මෙසෙත් වදාලා. පෝරාණං කෝතේ අම්බට මාතා පෙත්තිකන්නාම ගොත්තං අනුස්සරන්තෝ අය්‍ය පුත්තෝ සක්‍යම් බවන්ති. දාසි පුත්තෝ තමස සක්‍යානං. සක්‍යාකෝපන අම්බට රාජානං ඔක්කාකං පිතාමහං දහවති. අම්බට්ටය ඔබගේ පැරණි වූ මව්පියන්ගේ නාම ගෝත්‍රයන් සිහි කරද්දී ස්වාමිවරු වශයෙන් ඉන්නේ ශාක්‍ය වංශිකයෝ. ඔබ අයිතිවන්නේ ශාක්‍යවරුන්ගේ දාසි පුත්‍රයෙකුටයි. අම්බට්ටය. ශාක්‍යවරු ඔක්කාක රජුරුවන්වයි ශාක්‍ය පරපුරේ ආරම්භක මුත්තණුවන් කොට සලකන. එකල සමාජය තමන්ගේ වංශ પરම්පරාවේ පවිත්‍රභාවය නොසිඳ පවත්වාගෙන ආ බවට ඔප්පු කරන්නට මේටත් වඩා සාක්ෂි කුමටද මේ කල සමාජයේ තිබූ ස්වභාවයයි ඒ ඒ වංශත් ඒ ඒ වස්නයට අනුව පැවරී තිබූ රාජකාරීත් අනුව හැඩගැසුණු සමාජයක එය පැහැදිලිවම දකින්ට ලැබුණු අනිවාර්ය ලක්ෂණයකි ශක්‍රියයෝත් බ්‍රාහ්මණයෝත් තම තමන්ගේ වංශ පරපුර පවිත්‍රව තබා ගන්නට කොතරම් කැපවීමක් කරන්නට ඇද්දැයි මේන් අපට සිතාගත හැකිය. දඹදිව රජපෞල්වල එබඳු පරිසරයක හැදී වැඩී සිටි කුමාරවරු මේ රටට ඇවිත් පදිංචි වී අලුත්ම ජන කොට්ටාසයක් බිහි කළා. ඔවුන් හඳුන්වන්නේ සිංහල යන නාමයෙන්. ඔවුන්ද ඒ කාලයේ තමන්ගේ රටේ ශක්තිය પરම්පරාව පවත්වාගෙන ආ අයුරින්ම පවිත්‍ර වංශය පිළිබඳව කතාව මෙරටටත් ගෙන ආ බව පෙනේ. පෝරාණයේ යනුවෙන් සඳහන් වන්නේ ඒ රාජවංශයේ પરම්පරා කතාව පිළිබඳව පැරණි මුතුන් මිත්තන්ගේ මතකයේ විස්තරයයි. විජය කුමාරයා ලංකාවේ රජවී අභිෂේක ලැබීම පිණිස තමන් අසා දැන ඇති පරිදිම තම පරපුරේ චාරිත්‍රයේ වශයෙන් ශාක්‍රීය කන්‍යාවක් ගෙන්නා ගන්නා තුරුම අභිෂේකයේ කල් දමා තිබේ. මහා වංශයේ කියවෙන්නේ ඒ පැරණන් විසින් දිගටම පවත්වාගෙන ආ විස්තර කතාවක්. සිංහලයන්ගේ රාජ પરම්පරාවේ විස්තරයත් ඔවුන් දියුණු වූ ආකාරයත් ඔවුන්ට බුදුදහම ලැබුණු ආකාරයත් දිගටම පවත්වාගෙන ආ ග්‍රන්ථය සීහල අටකතා මහා වංශයයි. සිංහලයෝ ඒ ක්‍රමයෙන් තමන්ගේ සියලු තොරතුරු සකස් කොට පවත්වාගෙන ඇවිත් තිබේ. චේතිය වංශට්ට කතා, දීප වංශය, තූප වංශය ආදීෙහි විස්තර වන්නේ පැරණන්ගේ ස්මරණයයි. විශේෂයෙන් සිංහලයන්ගේ අටුවාව හෙවත් සීහලට්ට කතාව මහා විහාර සංඝ පරපුර සමග බැඳී තිබුණේය. අනුරාධපුර මහා විහාරයෙන් වෙන් වී අබේගිරියට ගිය සංඝ පිරිස නිතරම කටයුතු කොට තිබෙන්නේ මහා විහාරික භික්ෂූන් කෙරෙහි විරුද්ධ ආකල්පයෙනි. එනිසාම අභයගිරි වාසී භික්ෂූන්ටද Tamangeema પરම්පරා කතාවක් වෙනම පවත්වාගෙන යන්න ඕනෑ වී තිබේ. එහි ප්‍රතිඵලය වූයේ උත්තර විහාරට කතාව හෙවත් උත්තර විහාර මහා වංශයේ නමින් ඔවුන්ටත් තමන්ගේම ග්‍රන්ථයක් බිහි කර ගැනීමයි. සිංහල රාජවංශයේ ආරම්භක පුරුෂයා ලෙස සිංහබාහු රජුරුවන්ගේ පුත්‍ර වූ විජය කුමාරයාගේ නම සඳහන් කොට තිබෙන්නේ රාජවංශයේම පැරණි මුතුන් මිත්තෝය. විජය කුමාරයාගේ පියා සිංහබාහු රජුරෝය. මම වනාහි ඒ සිංහබාහු රජුරුවන්ගේම නැගණිය වන සීවලී දේවියයි. සිංහබාහු රජුරුවන් විසින් තමන්ගේම නුවරක් ඉදිකොට එයට සිංහපුරේ යන නම තැබුවේය. ඔවුන්ගේ වංශය පටන් ගන්නේ එතනින්ය. මේ සිදු වූයේ ලංකාවේ නොව දඹදිව වංග ජනපදයට අයත් ලාට රටේය. විජය කුමාරයා රජ වූයේ ලාට රටේ නොව එකල තම්බපන්නේ නමෙන් හැඳින්වූ මේ ලංකාවේ. ඔවුන්ට අවශ්‍ය නම් තමන්ගේ පරපුරේ ආරම්භය ගැන වෙනස් සුපිරි කතාවක් මේ අලුතෙන් පැමිණි රටේ ගොතන්නට අවස්ථාව තිබුණේ. නමුත් ඔවුන් එසේ නොකලේ මේ රටේ මුල්ම මිනිස් ජනාවාසය ඉදිකලේ ඔවුන් නිසාය. එනිසා ඔවුන්ට තමන්ගේ පරපුරේ කතාව පිළිබඳව අමුතුවෙන් වසන් කරන්නට දෙයක් නැත. සියල්ලෝම ඒ රජ පරපුර ගැන දන්නා නිසාය. මහා වංශයේ මුලින්ම විස්තර වන්නේ ශාක්‍ය වංශය පිළිබඳ පරම්පරා කතාවයි. එහි ඔක්කාක රජපුර පටන් ගන්නේ මහා සම්මත නැමැති සම්භාවනීය රජ කෙනෙකුගෙනි. ඒ પરම්පරාව නොකඩවා පවිත්‍රව රැගෙන බව පැරණන්ගේ ශ්‍රුති પરම්පරාවෙන් දිගටම ගෙනවිත් තිබේ. ඒ අනුව මහා වංශයේහි බුදුරජාණන් වහන්සේගේ પરම්පරාව ගැනත් විජය රජුරුවන්ගේ પરම්පරාවත් පෙන්වා දී තිබේ. එනම් බුදුසසුනේහි ඉතිහාසයත් සිංහල රාජවංශයේ ඉතිහාසයත්ය. මහා වංශයේ කියවාගෙන යන විට ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ සම්භාවනීය ගුණය අඩුවෙමින් යන බව පෙනේ. දකුණු ඉන්දියාවෙන් වරින් වර පැමිණි ආක්‍රමණිකයන් සිංහලයාගේ අභිවෘද්ධියට බලවත් ලෙස හානි පමුණවා තිබේ. 12 වන සියවසේහි කාලිංග මාග නැමැති බ්‍රාහ්මණ වංශික මන්ත්‍රධාරී රජුරුවන්ගේ ආක්‍රමණයෙන් ඔහු යටතට පස් සිංහල රටවැසියාත් බුදුදහමත් 21 අවුරුද්දක්ම නැත්තටම නැති වෙන තුරු බැට කෑවේ. එයින් පසු මේ දක්වා සිංහලයන්ට පෙර ආයුරින් නැගී සිටින්ට නොහැකි විය. පසු කාලීනව සිංහල රාජවංශයට බලපෑවේ උතුරු ඉන්දියානු බලය නොව දකුණු ඉන්දියාවේ Hindu ආගමෙන් මෙහෙවන ලද රජ પરම්පරාවල් වල ආනුභාවයයි. පසළොස්වන සියවසේ සිටි දිගින් දිගට පැමිණි යුරෝපීය ආක්‍රමණ නිසා සිංහලයා තවත් බෙලහීන බවට පත් වුණා. අන්තිමේදී සිංහල රාජ પરම්පරාව ගතිගුණ වලිනුත් හොඳටම දුර්වල වුණා. එකිනෙකා කුලල් ගාගත්තා. ඉංග්‍රීසීන් යටතට මේ රටපත් වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන් ජීවග්‍රාහයෙන් අල්ලාගත් පසු එවකට ආණ්ඩුකාරයාව සිටි රොබර්ට් බ්‍රවුන් රික් නමත්තා ඒ අවස්ථාවේ ක්‍රියාකොට තිබෙන්නේ මෙසේය. සිංහල රජු අල්ලා ගන්නා ලදැයි යන ප්‍රවෘත්තිය ලැබෙන විට බ්‍රවුන් රික් උතුමාණන් වහන්සේ යුද්ධ මුලාදෑනින් ස්වල්ප දෙනෙකු සමග 1815 පෙබරවාරි මාස 19 වෙනි දින රාත්‍රී භෝජනය අනුභව කරමින් සිටියේය. යතෝක්ත ආරංචිය ලැබුණු කෙනෙහිම උතුමාණන් වහන්සේ මේසයෙන් නැගිට සතුටු කඳුළු වගුරුවමින් එහි සිට සිළු දෙනාට අතට අතට දෙමින් යුරෝපීය ජාතීන් තුන් වර්ගයකට සත වර්ෂ තුනක් මුළුල්ලේ උත්සාහ කොටත් සාර්ථක කරගත නොහැකි කෘත්‍යයක් අප විසින් අද ඉෂ්ට කරගන්නා ලද්දේය. ඒ සම්බන්ධව ආධාර කළා තමුන් ආංශේලාට මාගේ අවංක ස්තුතිය ප්‍රදාන කරමේ කිවේ. මහා වංශය සිංහල අනුවාදයේ පිටු අංක 584. එතකොට යුරෝපීය ජාතිකයන් සත වර්ෂ 3ක් මුළුල්ලේ උත්සාහ කොට තිබෙන්නේ කුමටද? සිංහල රාජවංශය නැති කිරීමටයි. බුදුසසුන නැති කිරීමටයි. ඔවුන් දිගින් දිගටම තමන්ගේ උපායික මාර්ගයන් සිංහලයන් ලවාම ක්‍රියාත්මක කොට දැන් ඊටාම අසීරු තත්වයට පත්ව තිබේ. පැරණි සිංහලයන් සතුව තිබූ ශිල්ප ශාස්ත්‍ර ක්‍රම, කෘෂි කාර්මික ක්‍රම, වාරි මාර්ග ක්‍රම සියල්ල පිළිබඳ වූ ඥාණයෙන් දැන් සිංහලයෝ තොර වී සිටිති. ඔවුන්ට එයින් වැඩක්ද නැත. ඔව්හු මහා වංශයටද සිනාසිතී. එය ප්‍රලාපයකයි අපහාස කරති. මේ වන විට ලංකාව ණයබරින් මිරිකී ගොස් තිබේ. රෝග පීඩා වලින් ආදුර වී තිබේ. සද්ධාවෙන් හීන වී සිටී. උඩඟු ගොමින් නන්දඩෝමෙන් සිටී. සිංහලයන්ගේ අනාගතයේ තරම් දුරකට ගෙන යා නොහැකි ගෙන යා හැකි වටපිටාවක් සපයන බවක් නොපෙනේ. මෙම සරල සිංහල අනුවාදයේ උදෙසා සහාය කරගත්තේ අති පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමියන් වහන්සේ සහ බටුවන්තොඩාවේ පටතුමා විසින් සකස් කරන ලද මහා වංශයත් අති පූජ්‍ය අකුරැටියේ අමරවංශ නාහිමියන් සහ ප්‍රේමචන්ද්‍ර දිසානායක පරිතුමන් විසින් අනුවාදිත වංශත්ත ප්‍රකාශනියත් මහා වංශ ගීතයත්ය එමෙන්ම මහා වංශයේ සරල අනුවාදයන් රාශියක් තිබෙනවා අපට දකින්නට ලැබින. මහා වංශයේ නැමැති ශ්‍රේෂ්ඨ ඉතිහාස කතාව සිංහල ජනතාවට කියවන්නට සැලැස්වීම උදෙසා ඒ ඒ පරිවරුන්ගත් වෑයම සදා ප්‍රශංසනීයය. මහා වංශයේ මුල් කොටසෙහි තිබෙන්නේ පරිච්ඡේද 37කි. අප විසින් සරල සිංහලෙන් අනුවාදිතව තිබෙන්නේ එම කොටස පමණි. මෙම මහා වංශ කියවීමේදී ඇතැන් විට ශ්‍රද්ධාවෙන් අපගේ සිත පිනායයි. සිත පහන් වේ. එමෙන්ම ඇතැම් රජවරුන් විසින් කරන ලද නොයෙකුත් ක්‍රියාවන්ද ඇතැන් විට සිදුවන ලද කුමන්ත්‍රණයන්ද විශේෂයෙන් සංඝ මිත්‍රණන් සොලී භික්ෂුවක් මහසෙන් රජ්ජුරුවන්ගේද සහය ඇතිව මහා විහාරය විනාශ කළ අයුරු කියවන විට කෙලෙස් වල තියෙන භයානක ස්වභාවයත් සංසාරයේ හිතිබෙන නීච ස්වභාවයත් ධර්මයෙන් තොර වූ අසත්පුරුෂ ඇසුරේ භයානකකමත් නිතින්ම වැටහි. එවිට අප තුල ධර්ම සංවේගයක් හටගනී. මහා වංශ කත්‍රූවර මහා නාම මාහිමියන් වහන්සේ අපට යෝජනා කරන පරිදි ඒ ඒ තැන්වලදී ප්‍රසාදයත් සංවේගයත් ඇති කරගත මැනව. මහා නාම මාහිමියන් වහන්සේ විසින් අපගේ ඉතිහාසයේ පිළිබඳව අනර්ග අප්‍රකට තොරතුරු ඊ타ම අපක්ෂපාතීව ගාථා බන්ධනයන් මගින් සකසා මහා වංශයේ ලිවීමෙන් අපගේ ජාතියට කරන ලද අනුග්‍රහය වචනයෙන් වර්ණනා කොට අවසන් නොකළ හැකි දෙයකි. අපගේ භාග්‍යතුන් වහන්සේ මේ ලංකාද්වීපයට වැඩි අනුහසින් ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අනුහසින් ස්වර්ණමාලී මහා සෑයේ වැඩ සිටින ද්‍රෝණයක් ਸਰවච ධාතුන් වහන්සේලාගේ අනුහසින් සිංහල ජාතියත් බුදු සසුනක් ලංකාද්වීපයේ চিරත් කාලයක් සුරකේවා මේට ගෞතම බුදුසසුන තුල මෙත් සිටින් පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි ශ්‍රී බුද්ධ වර්ෂ 2559ක් වූ බක් මාස 7 වැනි දින